එහෙනම් අපි ධර්ම සාකච්ඡාව අද දවසේ මපමණකින් නිමවටපත් කරමු. ඉතින් අද දවසේත් හැම දිනම ඉතාමත්ම වැදගත් ප්‍රායෝගික කාරණා බොහොමයක් කතා කළා. මම හිතනවා අද අපි දේශනා කරපු කොටස තරමක් ගැඹුරු වුණත් ඒක පාදක කොටගෙන හැම දිනාටම වැටහෙන ආකාරයට හුඟක් දෙනා ප්‍රායෝගික දහම් කරුණු මතු කළා සාකච්ඡා කළා ඉතින් අද දිනේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වීම තුළින් ඔබ අප සියලු දෙනාම ගොඩනගාගත්තු මේ කුසලය අපි හැම දිනාටම ධර්මඥානය දියුණු කරගන්නට සුඛ ප්‍රතිපදාවෙන් වහා නිවන් අවබෝධ කරන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකකටත් අධික කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටළු වලට පිළිතුරු සැපයූ ඔබ වහන්සේට මේ සිදු මේ කරගත්තා වූ ධර්ම දානමේ පුණ්‍ය කර්මය සුඛ ප්‍රතිපදාවෙන් පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු